විතිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝවන් සකිසඳ අදත් සිටිජ සංഭാෂණ මණ්ඩපය සඳහා ඔබ සැදී පැහැදී ඉන්න මේ වෙලාවේ අපත් සමග බොහෝ කාලයක් හිටපු ඔබ දන්නවා සිටිජ වැඩසටහන සිටිජ කතා බහ හදවතේ මනසේ ඉම්ගල් දේශ බලන ඒවා පුළුල් කරන ඒවා ගලවන ක්‍රියාදාමයකට මැදිහත් වෙන වැඩසටහනක් අදත් මා සමග මැදිරි ඉන්නවා මගේ මගේ වත්පාය අප සමග හිත යනන් හිතපු හිතවන්ත කිට්ටවන්ත මිත්‍රයා සාලිය ඉඳුරු විතාන සාලිය ආයුබෝන ආයුබෝන සාලිය මම හිතුවා අද අපේ කතා බහ මේ පොඩි මගේ අත්දැකීමකින් පටන් ගන්න කියලා පසුගිය ඔක්තෝබර් 4 5 වගේ කාලේ මට ලැබුණා මේ හතරවෙනි හෝ පස්වෙනි වතාවට මේ නේපාලට යන්න. ඊ සාහිත්‍ය සම්මන්ත්‍රණයක් සඳහා අත් වශයෙන් ඒක වෙනම අත්දැකීම වගේ තියෙනවා ඒක මේ සංවිධානය කරලා තිබුණේ නේපාල් ඇකඩමි කියන ආයතනය ඒක රාජ්‍ය ආයතනය ඒ ආයතනේ හරියට මේ අපි ගියේ මේ යන වෙනකොට අවුරුදු 25ක් පිරීලා එක මම හිතන්නේ වැදගත් අපේ සහෘදෙන්ට සංස්කෘතිය කලාව ගැන හිතන අයට මේ මේ කතාව දැන් නේපාලේ පහුගිය අවුරුදු 15 20 ඇතුළත විශාල පෙරළි විශාල සමාජ ගැටුම් දේශපාලන පෙරළි රාජාණ්ඩු පෙරළීම වගේ මේ ස්ථාවර තත්ත්වයක් තිබුණේ නැහැ දේශපාලනික වශයෙන් පහුගිය අවුරුදු 15 විතර. ඒක එක කතාවක්. නෝන් මේ ආයතනයේ මේ අවුරුදු 25ක ආයතනයේ නොකඩවා වැඩ කරලා තියෙන අර ඔක්කොම ප්‍රශ්න තියෙද්දි. ඒකට තමන්ගේ ඉතිහාසයක් තියෙනවා, තමන්ගේ සැලසුම් තියෙනවා, තමන්ගේ අනාගතයක් තියෙනවා. හරි පුදුමයි. මොකද අපේ මම දන්න තරමින් කිසිම රාජ්‍ය ආයතනයක් ඇත්තටම ඒකේ ආයතනික මතකේ අවුරුදු 3-4කට වඩා යන්නේ නැහැ. වැඩක් දිගට කරන්න බෑ. ඒක වෙන ප්‍රශ්නයක්. නමුත් මම කියන්න හැදුවේ සාල්ලිය මේ බෙදා හදාගන්න හැදුවේ වෙන දෙයක්. මේ මිනිස්සු නේපාලේ කත්මන්ඩුවරයි මේ පෝකරා නුවරටයි ගියේ. මේ කත්මන්ඩුවර මම කල්ලුත් දෙක අද්දකලා තියෙනවා. මේ මිනිස්සු හරිම සෞම්‍ය මිනිස්සු. රාත්‍රියේ කුණත් ඉතාලම බැහැරින් ආපු විදේශිකයෙක් කුණක් කත්මන්ඩුවල අතරමුණොත් අමාරු වෙන වහාම ඇවිල්ලා උදව් කරන මිනිස්සු ඉන්නවා. මට අපේ මිතුරෙක් ජානක ජයවර්ධන කිව්වා ඔබ අපි දන්නවා සමහර ජානකීය කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඇය කිව්වා මේ කපන් නුවර තමයි ඇය වැඩියෙන්ම ආරක්ෂිතයි කියලා දැනෙච්ච තැන ගැහණියකට. ඕන වෙලාවක ඕන තැනක යන්න පුළුවන් මිනිස්සු අර නරක බැල්මක් නැහැ මොනවත් නැහැ. මේ වෙන කතාවේ මගේ කතන්දර ගොඩක් කියන්න පුළුවන්. මේ වෙලාවට මට වැදගත් දේ වෙන යනවා වගේ මම ගිහිලා පොත් කඩේකට ගියා පොත් කඩ දෙකකට ගියා කත්මන් නුවර මම දන්න තැන් ඒක අවශ්‍යදී මට අහම්බෙන් හම්බුණා මේ බෲස් ලිප්ටන් කියන ඉතාම ප්‍රකට මේ ජීව විද්‍යාඥයා මේ සෙල් බයොලොජිස් කෙනෙක් කියලා කියන සෛල ජීව විද්‍යාඥයෙක් ඔහුගේ The Biology of Belief කියන පොත. මම හිතුවා මේ පොත මම හොයමින් තිබිච්ච පොතක්. මේ ඔහුගේ පොත වලින් මේ ලාත්ලිප ලේඛන පොත වතන් කියලා තියෙනවා ලිප්ටන්ගේ. මේක මම දැක්කම වාම මගේ ඇහැ වැටෙනවා මම ගත්තා. මේකේ දේ තියෙන්නේ සාලි මට කියන්න ඕන උනේ මේකක් ඔහු ගැන කතා කරන එක වටිනවා මේක ඉන්දියානු මුද්‍රණයක් මේ පොත මේ මේ biology of belief කියන ලිප්ටන්ගේ පොත ඉන්දියන් print එකක්. يعني ඒක බටහිර ඇමරිකාව ලියපු පොතක්. නමුත් මේක ඉන්දියන් print එකක් තමයි දැන් අපි මෙලට ගන්න ඉන්දියාවේද හෝ නේපාලෙද. 2010 ඉඳලා මේ 2019 තියෙන 26 වෙනි print එක. ඒතර ඉන්දියාවේ print එකක් කියලා කියන්නේ අඩු ගානේ 50000ක්වත් ගහනවා ඇතිනේ. අපි ඒක 25000ක් ගහුවා කියලා. ඒතකොට ප්‍රින්ස් 26ක් යනකොට මේක ලක්ෂ ගාණක් ඉන්දියාවේ ආසන්න රටවල් නැත්නම් නේපාල වගේ රටවල් විකිනලා තියෙනවා. මම කිව්වාගේ මේ පොත මම කවදාවත් ලංකාවේ දැකලා නැහැ. දැන් මේ විද්වතා 아무තු ගුරුකුලයකටයි තිය 아무තු ධාරාවකටයි තිය විද්වතෙක්. අර නූතන විද්‍යාවේ සියලුම රාමු කඩාගෙන යන විද්‍යාවයි ආධ්‍යාත්මිකයයි එක්තෙන් කරන නව විද්‍යාවක පුරෝගාමීන් අතර මේ ලිප්ටන් එක්කෙනෙක්. දැන් මේ මේ පොතේ විශේෂයෙන් මේ බාලජ ඔෆ් බිලීෆ් කියන පොතේ විශේෂ වශයෙන් එන දේ තමයි අපේම ගැඹුරු අදිෂ්ඨානයන් අපේ සිතීම් අපේ පරිකල්පනයන් අපේ මේ ජීව විද්‍යාත්මක හරයටත් බලපාන නැත්නම් අපි ඥාන පද්ධතියට පවා බලපානවා ඒ තොරතුරු අර එපිජෙනටික්ස් කියන විශේෂ කොටසක් තියෙනවා මේ අපි තමයි කතෘක කරන අන්තිමට අපේ අතේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ අපිව හදලා ඉවරලා මොනවත් නැහැ. මනුෂ්‍යයාට පුළුවන් තමන්ගෙම ඉරණම ගැඹුරු අර්ථයෙන් මාරු කරගන්න කියන අදහස. ඒකට ඉඩ තියෙනවා ඒකට සීමාවක් කොහෙවත් අත්ත වශයෙන් ජීව විද්‍යාව විසින් සීමාවක් පනවන්නේ නැහැ කියන වගේ එකක් තමයි මේ ලිප්ටන් කියන්නේ. දැන් මේක මම කිව්වා මේ 26 වෙනි print එක ටයිප් පොතක් මම ගත්තේ. මේකේ සඳහන් කරලා තියෙනවා ලක්ෂ දෙක තුනක් වෙනකොට පොත පත වේකලා තියෙනවා. දැන් මේකෙන් පේන්නේ මේ අලුත් මේ විදිහට හොයන මිනිස් වර්ගයක තුල ඉන්දියාවේ පව ඇති මේ පවතිනවා කියන ගාන. අනිත් කන්නේ ලක්ෂ ගණන් මේක කියවුවා නම් හම්බෙන්න වෙන්නේ බෑනේ මේ තාම සංකීර්ණ ජීවිද්‍යාඥයෙක්ගේ පොතක් නේද කියවන්න. ඉතින් අපි දිහා බලනකොට අපිට ඉතින් කනගාටු වෙන්න ඕනේ නැහැ. අපි බොහොම දුප්පත් යන්නේ. මේ මොන හරි තියනද තමයි මම හිතන සාලියත් මේ මේ මේ කැලි දාන්න. ඔක තියෙන්නේ හරි අර අපි කියනවා සෙන්සිටිව් විදියකට මේ මේ අපිට මේ දෛවයේ විසින් අපිට බොහෝ දේව ලබා දෙනවා. ලබා දෙන එක. ඒක ඒක මාර දෙයක්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එන්න ඔය පොත මම ලිට්ටන්ගේ පොත මීට අවුරුදු 3-4කට කලින් මම කියෙව්වේ. ඔව්. ඔය ඇත්තටම අනුගණන් වල වගේ පොත 2000 කී හරවත්. එතකොට මේ පොත මට එව්වේ පොයි පොත විතරක් නෙමෙයි මගේ පිටරට ඉන්න මිතුරියක් පොත් ගොඩක් එව්වා. එතකොට ওই පොතක් තියෙනවා. එතකොට සෙන්ඩාම සම්බන්ධ පොත් වගේකුත් මට එව්වා. එතකොට මම ওই පොත කියවලා ඉවරනාට පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණා. ඒකට හේතුව තමයි මම ටිකක් අර අධ්‍යාත්මික වැඩ කරන නිසා දැන් අපිට තියෙනවානේ අමුතු විදිහකට අපි මේකට එද්දී අර ද්‍රව්‍යවාදය කියන එක අපිව මෙහෙම විශාල ලෙස මේ මෙහෙම රාමු කරලා තියෙනවානේ. හැබැයි දැන් අපි උදාහරණයක් ඇරෙද්දී ගත්තොත් එහෙම ජර්මන් විඤ්ඤාණවාදය ඇතුලේ විශාල ලස්සන කවීන් බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ෂෙලින් වගේ කවීන් එහෙම හොඳට බිහි වෙලා තියෙනවා. එතකොට මේ කට්ටිය කොයි වෙලාවකවත් මේ කට්ටිය අර අධ්‍යාත්මික කියන කොටස ඉවර කරගන්නේ නැහැ. එතකොට මේ බෲස් ලිප්ටන් මේ එයා අපිට කියන දේ තමයි මේ අපේ ට්‍රිලියන 50ක ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය දවස දවස අපෙන් ෂෙයා වෙලා යනවා. මේ ෂෙයා වෙලා යන දේ අපිටම පුළුවන් නැවත රිජෙනරේට් කරගන්න පුළුවන්. පුනර්ජනනය කරගන්න පුළුවන්. හැබැයි අපි කරගන්නෙත් නැත්තේ ඕකනේ. ඒ කියන්නේ අපි ලැබපු ජීවිතයේ ඕම තමයි කියලා කර්මයට හරි මොකට හරි බාර දීලා අපි නිකන් ඉන්නවා. හැබැයි දුස්ලිප්ටන් අපිට මේ දෙකම අපිට බැලන්ස් කරනවා. එකක් එයාගේ භෞතික විද්‍යාත්මය හරහා අපිට මේ බොඩි එකට තියෙන වැලියු එක දෙනවා. අනිත් පැත්තෙන් එයා කොහොමද අපේ අධ්‍යාත්මික මේ බොඩි එක ඇතුළෙන්ම දිනු කරගන්නේ කියන එක. ඒක හරීම ලස්සනයි. ඔව් තමයි සමහිත සමේ දන්නන් දන්න තව ඉතාම විශිෂ්ට මේ ඉංග්‍රීසි ජාතික ජීව විද්‍යාඥයෙක් ඉන්නවා රූපර්ට් ෂෙල්ඩ්‍රේක් කියලා. දැන් ඔහු ඔහුගේ පොත් ගාතාම <laughs> මනරම් පොත් කියලා තියෙන එකක් තමයි ග්‍රීනින් ද ගෝඩ් කියලා පොතක් තියෙනවා. ඔහුගේ ඔහු අත්වසින් කතෝලිකයෙක් ඉතාම බලගත්තු මේ කතෝලික විඥානයක් සහිත කෙනෙක් වෙනවා කියන්නේ හැබැයි ඔහුගේ ඒ කතෝලික දැනුම අලුත් දේව ධර්ම දර්ශනයක් ඇතුලේ තියෙන මේ අපි දන්න දැන් ඔහු කියන්නේ දේවත්වයේ පවා පරිණාමය වීම පවතිනවා කියන අදහස. පරිණාමය නොවන නැත්නම් විකාශනය වුණ කිසිම දෙයක් මේ පොළොව මත පිට නැහැ ජීවිත පරිණාමය වුණා වෙමින් තියෙනවා ජීවය ඉතින් ගැන දිගට කතා කරන්න පුළුවන් ඒත් වශයෙන් මේ තව සමහරට මේ සාලිය දන්න මේ ජෙසුයිට් පූජකතුමෝගෙන් පටන් ගන්න විද්‍යා රාම මේ රේඛාවක් තියෙනවා. අර මේ පියරේ තෙල් තෙලන්දී ශාර්දෙන් ශාර්දෙන්නේ. ඒ මේ ඔහු ගැන මම ඒකත් ඉතින් රසවත් අදහස මම කතන්දර. මම කියන්නේ ඒක මම මම අවුරුදු 40 කලින් මම සෝවියට් වකට සෝවියට් දේශේ නේ කරගත්තේ. මට මගේ සෙවීම ඇතුලේ මට හම්බ වෙනා විද්වතෙක්. ඔහු එතකොට මිය ගිහිලා ඊට පස්සේ මරලා ස්ටාලින් විසින් වෙර්නාන්සික කියන මහා භූගර්භ විද්‍යාඥය. ඒ භූගර්භ ඒ වෙර්නාන්ස්කි සහ මේ ශාද්‍රින් පියතුමා එතකොට ඒ කාලේ 40 ගණන් වල 1940 ගණන් වල කතාවක් මේ මම දැන් කියන්නේ. මේ ඔවුන් ප්‍රංශයේ ඊටම ළඟ මිතුරු ඊගාට වෙරණාස්කින් නිතර ප්‍රංශයේ ඇකඩමික සහ විශ්වවිද්‍යාලවලට ගිහිලා දේශන පවත්වලා තියෙන ඔය පෘථුවි පෘථුවියේ විකාශය ගැන ජෙලොජිස් කෙනෙක්නේ මේ දෙන්න එකතු වෙන තැනකුත් තියෙනවා එක්කෙනෙක් අත් වශයෙන් කතෝලික නැත්නම් ජෙසුයිට් පියතුමේ කණිත එක නම් සම්පූර්ණ ටිකක් බැලුව මල්මට අර භෞතිකවාදී විද්‍යාඥයෙක් අත් වශයෙන් මේ තිබෙච්චාම ඇතුළේ ඔහු භෞතිකවාදී නොවනව අපිට පස්සේ පේනවා මොකද ඒ කාලේ කියන්න බැරි දේවල් තියෙන ඇති ස්ටාලින්ගේ යුගය ඇතුළේ. මේ දෙන්නම මේ දෙන්නගේ ඇසුරෙන් තමයි බයෝස්ෆියර් කියන වචනේ පවා ලෝකෙට එන්නේ. ජෛව ගෝලය. එතකොට ඒක මේ සරලාර්ථයෙන් නෙමෙයි ඒගොල්ලෝ හිතේරුම් කරේ. ඒගොල්ලෝ තේරුම් කරේ පෘථුවිය විකාශ වීම පවතින. පෘථුවිය පරිණාමය වීම පවතින. පෘථුවියේ හයිඩ්‍රොස්ෆියර්, ස්ට්‍රැටොස්ෆියර්, ජියෝස්ෆියර් මේක ක්‍රීමේ අතරින් හයිඩ්‍රොස්ෆියර් මේකේ පරිණාමයෙන් තමයි ජීවය ඇති වෙන්නේ. ඒතර ජීවේ පරිණාමයෙන් බයෝස්ෆියර් එක නැත්නම් ජෛව ගෝලය ඇති වෙනවා. දැන් මේ ජෛව ගෝලයේ පරිණාමයෙන් මනුෂ්‍ය මනුෂ්‍යයන් හොත් මනුෂ්‍ය විඥානය ඇති වෙනවා. මනුෂ්‍ය විඥානයේ පරිණාමයෙන් මේ දැන් වෙමින් පවතින කියලා උන් කියන නූස්ෆිය අලුත් තත්ත්වයක් පෘථිවියට ඇති වෙමින් පවතිනවා. පෘථිවිය ප්‍රඥා ගෝලයක් නිර්මාණයෙන් පවතිනවා. මනුෂ්‍යයන්ගේ ආධ්‍යාත්මික පරිණාමය හරහා. එතකොට මේ දෙන්නා එක සංකල්පනය කරන අතර වෙනස්කම් තියෙනවා. දැන් මේ පෘථිවි විඥානයේ පරිණාමය ඇතුලේ තමයි මේ රූපට් හෙන්ඩ්‍රික් වගේ අය ඉන්න තව සමහරට සාලිට ප්‍රයෝජනවත් වෙන තව ජෙසුයිට් පියතුමෙක් ඉන්නවා දැන් ඌ ලේඛකෙක් දැන් ඉන්න කෙනෙක්. තෝමස් බෙරි කියනවා. තෝමස් තෝමස් බෙරි ඔහුගේ තියෙන The Great Work කියලා. එතකොට ශාන්ද්‍රයෙන්ගෙන් පස්සේ ඒක දිනු කරන විද්වතා සහ ප්‍රිය උතුමා කියලාත් කියන්න පුළුවන් ආධ්‍යාත්මික නායකයා තමයි බැරි. ඉතින් ඔය වගේ කතන්දර ලස්සන කතන්දර ගොඩක් තියෙනවා මේ මේ අලුත් විද්‍යාව. නැත්නම් මේ අලුත් විද්‍යාව, නව විද්‍යාව. ඒක හරි ලස්සන මේ දෙයක් මේ ඉස්සෙල්ලා ඒ කියන්නේ මේ පෘථිවි විඥානය කියන එක අපි කොහොමද අවශෝෂණය කරගන්නේ කියන එක. ඒ කියන්නේ දැන් අපි යම් කිසි විදිහකට අපේ මේ ගමන් මාර්ගය අපි ජීවිතේ යද්දී අපි අපි දෙන දේ තමයි අපි මේ අපේ ජීවිතේ අපි ඇත්ත කියලා පිළිගන්නේ. හැබැයි මට එකපාරක් මතකයි දැන් මුල්ලෑට මුල්ලෑ හොඳ මේ වැඩක් කරනවානේ මේ අර ගස් කොළන් එක්ක. එතකොට තේ මිනිස්සුන්ට මේකට යම්කිසි විදිහකට මේක දිහා බලන් හිටපුවම මේ භෞතික අධි භෞතිකවාදීෙකුට හිතෙන්න පුළුවන් මේක හරි විහිළුවක් කියලා. හැබැයි මට මතකයි මේ අපි මීගොවි වැඩසටහන කරද්දී මේකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු මිනිස්සු මේ අපේ වැඩසටහනට සඳහන් කරපු. හැබැයි මේකෙදි මම කීප දෙනෙක් එක කතා කරපුවා මේ කට්ටියට අර හිටපු තැනින් එළියට ගිහිල්ලා මේ ඔන්න ඔය කියන මේ මේ මේ විශ්වීය ලක්ෂණත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. මේක ඇතිලා යම්කිසි විදියකට අපි කියන්නේ මිත්‍යා මතයක් නෙවෙයි. ඒක භෞතිකයක්. කියන්නේ කියන්නේ අත් වශයෙන් ඒක අත්දැකීමක් කියන ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ බෞද්ධාංශ කියන්නේ රියලයිස් කරා. ඒක අපි හොඳම සිහියෙන් <laughs> කරන වැඩක් නේ. මේ මේ මොකක්වත් ඇස් වහගන්න කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ අපේ විඥානයේ අඳුර වෙලා නේ විඥා විඥානේ හොඳටම එළි වෙලා අපේ දැනීම උපරිමයට එන වෙලාවක් තමයි අපි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. අපි දන්න බව දන්නවා ඒකට. ඒ වගේද? ඒ කියන්නේ හරියට මේ වගේ කියන්නේ දැන් අපි හිතනවා මේ මේ දීලා තියෙන සමාජ රටාව මේ යථාර්ථයක් කියලා අපි පිළිගන්නෝනේ. ඒ පිළිගන්නේ අපිට වෙන විකල්ප නැති නිසා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට අපි හරිනම් මේ මේ මහපාරේ අපි මේ පොදු ප්‍රවාහන සේවයේදී නිදහසේ එන්න ඕනේ මේ මිනිස්සයා. එන තැනට. හැබැයි ට්‍රැෆික්ස් නේ මේ හරියට ට්‍රැෆික්ස්. ඒකට කාට හරි මේක තේරෙන්න ඕනේ මම කියන්නේ මේක හරි හරි ලස්සන තැනක්. ඒකෙන් කාට හරි තේරෙන්න ඕන මේ අපිව ජීවත් කියන්නේ මේ දැන් මෙන්න මෙහෙම මිත්‍යාවට වඩා මිත්‍යාවක් තමයි මේ ධනවාදී විසින් අපිට ඇති කරලා ඇති කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ෆික්ෂන් එකක් නෙමෙයි මෙහෙම තමයි ලෝකේ කියලා අපිට ඇතුළට දීලා තියෙනවා. අපි එහෙම ඉන්නවා එතකොට. එතකොට එහෙම ඉන්නවා. එතකොට අපිට කිසි තර්ක උදයන්නේ එතකොට ඒක ස්වභාවික වෙනවා. හැබැයි කාට හරි කෙනෙකුට මේ අපේ ජීවිතය ඇතුළේ මේක එහෙම නෙවෙයි කියලා වෙනස් විදිහට හිතන්න ගියොත් අපිව වෙනස් වෙනවා. ඊට පස්සේ වෙනස් වෙනයි කියලා කියන්නේ අපිට පුළුවන් වෙන ඊට පස්සේ මේ සමාජයට වෙන විදිහකට විකල්පමීය දැනුම් සම්භාරයක් එක්ක මනසින්ම හැඩගස්සන්න. ඔව් මම ඒකට සමාහලන්ට කියන දැනුම බැනුම අදාළයි එතන. ඒක ඕනනම් කියන්න පුළුවන් අලුත් පරිකල්පනයක්, අලුත් අලුත් සීන, අලුත් අපේක්ෂාවක්, අලුත් ලෝකයක් පිළිබඳ අත්වශයෙන් ඒක අර පරිකල්පනය. ඒකට දැනීම අවශ්‍යයි. එක්තරා විදිහට වෙනස් ආකල්ප අවශ්‍යයි, වෙනත් වටිනාකම් අවශ්‍යයි. ඔය ටික එකතු වුනහම මේ නව පරිකල්පනයක් ඇති කරගන්න පුළුවන්. ඒක මිනිසු විශාල ප්‍රමාණයක පරිකල්පනයට යනකොට ඒක අර අපි කියන භෞතිකත්ව බවට පත් වෙන පටන් ගන්නවා. මොකද ඒගොල්ලෝ විසින් දන්නේ නැති වෙනස් කරන්න පටන් ගන්නවා. ජීවිතේ මාරු වෙනවනේ. මිනිස්සු Tamanට ඕන දේ හැද හදාගන්න එකක් තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපි නොදැනුවත්ව හදාගත්තු ලෝකේ තමයි මේ තියෙන්නේ. ඒක හැබැයි අපේ පරිකල්පනය මත. අපි ගැන අපිට අවුරුදු ඉස්සර ඉස්සල කලින් ඉල්ලපු ලෝකේ තමයි මේ ඇවිල්ලා තියෙන ලොකු ලොකු මොනවද පාරවල් තියෙනවා ලොකු වාහන තියෙනවා ලොකු ගොඩනැගිලි තියෙනවා අපි ගස් කොළන් ගැන හිතුවේ නැහැ. කුරුල්ලෝ කෑ ගහනකොට හොඳයි කියලා හිතුවේ නැහැ. අල්ලපු ගෙදර මනුස්සයා හිනා වෙලා එළියට බැස්සොත් හොඳයි කියලා හිතුවේ නැහැ. ඒ දේවල් නැති වෙලා තියෙනවා ඒක ඒක ඒක නිසා තමයි මේ මීට මේ මෑතකදී මම පොඩි අත්දැකීමක් ලැබුවා. ඒ කියන්නේ මම ඒකට ලිපියකුත් ලිව්වා මේ ඒකට මේ කියන්නේ මේ අධ්‍යාත්මය කියන්නේ අධ්‍යාත්මය ඉන්නේ අනේකත්වය කියලා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මේ ඒක කියන්න ඕන මේ චමිල ගමවේ කියලා මගේ මිත්‍රයෙක් මේ මේ බර්නින් අයිස් කියලා වැඩක් කරා. ඒ බර්නින් අයිස් එකේ මම ඒක දිහා බලාගෙන හිටියා මේ ඒක තිබුණේ මේ අයිස් කියන අයිස් වලින් එයා හදලා තිබුණා රූප වගේක්. ඒ අයිස් දිය වෙනා මේ අවුවට. ඒක performance යන්නේ artist performance යන්නේ artist performance කියන්නේ අයිස් වලින්මයි ඒක ලංකාවේ ඒක සාමාන්‍ය දෙයක් මම දැක්කා මුල්ම වතාව හරි ඊට පස්සේ අයිස් ටික දීවේගෙන දීවේගෙන දීවේගෙන යද්දී ඒකේ මතුවෙන්නේ අපි පරිභෝජනය කරපු බහඬ. හ්ම්. ඒක හරිම ලස්සන concept එකක්. ඒකට මම ඒකට දීර්ඝ ලිපියක් ලිව්වා. මේ අනේකත් මේ කියලා ලොකු ලිපිය. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් අපේ බෞද්ධ දර්ශනය අනුව අපිට කියනවා මේ අපේ ජීවිතේ හරි නිස්සාරයි එහෙම කියලා ගොඩක් දේවල් තියෙනවානේ. එතකොට අපි අපේ ශරීරය ගැන හිතන එක අපිට අන්තිමට ඉතුරු වෙන්නේ ඇටකොටු ටිකක් ඉතුරු වෙන්නේ. හැබැයි මේකේ කොච්චර ලස්සනද කියනවනේ ඒකට අභියෝග කරලා දැන් ඇටකොටු නෙමෙයි ඉතුරු වෙන්නේ මේ අපි පරිභෝජනය කරපු භාණ්ඩ කියලා. එතකොට අපි මොකද්ද මේකෙන් කරන්න ඕන? කියන්නේ අපිට දැන් මට හරීම ප්‍රශ්නයක් තියෙනවා මේ මේ කොළඹේන එක. මේ මේ මේ ඉඳලා හරි කොළඹේන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඉස්සර මම කොළඹ ආවේ හරිම සතුටින්. එතන එතකොට අපිට මුණ ගැහෙන මිනිස්සු ටික. හැබැයි දැන් මම එනවා කියන එකට වඩා මම ආසයි ගෙදරටලා ඉඳගෙන හදාගන්න. වැඩසටහන් කරේනවා තමයි. ඒකට හේතුව තමයි අපිට මේ සමාජයේ විසින්ම දීලා තියෙන අපිට සීමාවල්. එතකොට අපේ ආඥා මේ අපිට හුස්ම ගන්න කොතනින්ද අපි දැන් දැන් ඉස්සර අපිට යම් කිසි විදියකට ආධ්‍යාත්මික ලක්ෂණ තිබුණා අපේ ජීවිත තුළ අපිට දැන් පේන්නේ කිසිම මේ ප්‍රමිතියක් නැති බිල්ඩින්. කිසිම ප්‍රමිතියක් නැති වාහන තදබදයක්. හැ දූෂණයට ලක් වෙනවා, කන දූෂණයට ලක් වෙනවා. මම හිතනවා ඒකට අපිට දැන් මම දැක්ක දෙයක් තමයි මේ දැන් තුන්ලාගේ වැඩසටහන් වලට ගියාට පස්සේ අපිට මේකට දැන් අපි චින්තකයෝ විශාල ප්‍රමාණයක් අපි හදාරනෝනේ. හදාරලා චින්තකයන්ගේ නම් කියලා හෝ චින්තකයන්ගේ ඒ දාර්ශනිකයේ විතරක් මේ සමාජයට මුදා හැරලා අපිට වෙනස් වෙන්න බෑ. දැන් සාමාන්‍යයෙන් මම මෙතනදී පොඩ්ඩක් නම සඳහන් කරලාට කමන්නේ කියලා මම හිතනවා. අර මේ තිච්ඡාන් සම්බන්ධව සඳහන් හැමතිස්සම කියන උන්වහන්සේගේ මේ පොත් මම හරියට පරිශීලනය කරනවා. හරිම ඒ වගේම මම මොනවාද මේ දලේ ලාමතුමාගේ පොත්පත්ත් එයාගේ ජීවන චරිතයත් මම හරියට පරිශීලනය කරනවා. ඒකට ඒක අපි කොහොමද කරන්න ඕනේ කියන එක ඇතුළේදී මට මේ සාමාන්‍ය මේ කියන්න ඕනේ මේ දැන් අපි බෞද්ධ දර්ශනය සම්බන්ධව අපිට මේ හරි ලස්සන අදහස් ටිකක් තියෙනවානේ. හැබැයි ඒවා දැන් මිත්‍යාවට හරිලානේ. හැබැයි මට මේකට මම ලිපියක් ලියවෙමින් ඉන්න මේ සමාජ විචාරය බුද්ධ ධර්මය කියලා සුලක් සේවන සේව රක්ෂා කියන්නේ එයා පරිණේ පරිවර්තනය කළා තියෙන ලියන ගැමර 37ක්. මේක හරිම ලස්සනයි. ඒ කියන්නේ එයා හොඳට ඒක මේ ඇනලයිස් කරලා තියෙන කොහොමද එතකොට අර තුන්ලා හැමදෙස්සම කියන දෙයක් තියෙනවා මේ අපිට කලාව කියන එක අපිට ඕනේ. එක මොහොතක දැන් ප්ලේටෝ කියනවනේ පරමාදර්ශී රාජ්‍යයක් නම් රටින් මේ කලාකාරයෝ මෙහෙම අයින් කරන්න ඕනේ කියලා. මම කියන්නේ අපි ඒක නැවත අර්ථකථනය කරන්න ඕන කියලා. මම මේක කරන්නත් ඕන හරියට. හරියට මොකක්ද ඒ කිව්වේ කියලා. කොහොමද? එයා ඒක ගත්තේ අර ආදානක්දායි පසුබිම ඇතුළේනේ. එතකොට ඒක අපි එකපාරටම අරගෙන අපි කොහොමද මේ කලාව එපා කියලා මේ කිව්වම ඒක අපිට ඉතුරු වෙන මිනිස්සු ටිකකෝ. මම හිතනවා මේ කලාවෙන් අපිට විශාල දෙයක් අපිට කරන්න පුළුවන් මිනිස්සුන්ගේ විඥානය පුළුල් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ නියම කලාකරුවා කියන කෙනා කලාකරුවෙක් හැටියට සමාජයේ පවතින්න ඕනේ. මොකද අපිට යාව දැක්කට පස්සේ තේරෙන්න ඕන මෙයා යම් කිසි විදියකට මෙන්න මේ මේක දකාගෙන ඉන්නවා. එයාගේ ජීවිතේ ඉවර කරගන්න නැතුව. එයාගේ ඒ ලක්ෂණ ඒ ගති ලක්ෂණ ඉවර කරගන්න නැතුව. දැන් සාමාන්‍ය අපිට එහෙම හිටපු කලාකරු හිටියනේ දැන් මම උදාහරණයක් ඇටියට මහගමසේකර වගේ කෙනෙක් හරි මම ගරු කරනවා. ඇත්තම ගත කරනවා. නෑ ඒ වගේ එහෙම කීපදෙනෙක් හිටියත්. හිටියන්නේ නේ හුඟක් ඇයි හිටිය මම මේ කියන්නේ. එතකොට එයා අපිට දැන් මුල් කාලේ මට මතකයි මේ ප්‍රබුද්ධ පොත කියවන කාලේ කාලේ ලොකුවට තේරුම් නැතත් හැබැයි මට එයාගේ එක කවියක් හරීම මේ මට ජීවිතේට වැදුනා. එයා අපෙන් අහනවා අපි හිතමුකෝ අපිට මේ සියලුම සැප සම්පත් තියෙනවා ලොකු ගෙවල් දොරවල් තියෙනවා වාහන තියෙනවා හැබැයි මහගම සේකර අපෙන් එදා අහපු ප්‍රශ්නේ තාමත් අපිට අහන්න පුළුවන්. කියන්නේ වික්ත බතක් වතක් කයක් තොරක් ලදපමණින් රස්සාවක් ලදපමණින් අපිට විමුක්තියක් ලැබිය හැකිද කියලා මේ මහගම සේකර අහනවා. මම හිතන්නේ අපි ඒක නැවත ප්‍රශ්න කරගන්න කියලා. ඒ කියන්නේ ඒක හරිම ලස්සන තැන. එන්නේ දැන් අර මෙහෙම මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් මම හිතනවා දැන් මම මේ මේ මේ මේ එක කතාවේදී මම කියන්න ගියා දැන් ඉස්සෙල්ලා මම කතා කරා ෆෝලින් කියන වැඩවැටීම කියන එක මේකෙදී අපිට අවශ්‍ය වෙන අර අමුතු තරණය කියන එක. එහෙම නැත්නම් බීන් කියන එක අපිට අවශ්‍ය වෙන අපේ ජීවිතය තුළදී. එතකොට මේකෙදී අපි කොහොමද අපේ පාත් එක හොයාගන්න යද්දී අපිට හම්බෙන්නේ අර ව්‍යාජ ලක්ෂණ තියෙන මිනිස්සු නක්. කියන්නේ මේ සිස්ටම් එකේම ඉන්න මිනිස්සු නම් අපේ ජීවිතවලට වෙන දෙයක් හම්බෙන්නේ නැහැ. ඒකට මම හිතන්නේ ඒ අපිට හම්බෙන මිනිස්සයා අපේ පපුවට දැනෙන්නත් ඕනේ. ඒ වගේම එයාගේ එයා ගමන් මාර්ගයේ මොකද්ද කියන එක එයා අපිට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ එයාගේම වැඩෙන් වැඩෙන් එයා එකක් කියලා තව එකක් අපිට කියද්දී අපිට ඒක විශ්වාසය නැතු වෙනවා. ඒකට එහෙම විශ්වාසය නැති වෙච්ච සමාජයක අර මුලින් කතා කරා වගේ අර පෘථිවි විඥානය කියන concept එක. එහෙම නැත්නම් ඉස්සිතවිල්ල අපේ ඔළුවල් වලට එහෙම නැත්නම් අපේ මනසට එන්නේ නැහැ. ඒකට අපි දැන් මේ දවස්වල මම සාමාන්‍යයෙන් ටිකක් ඔය මේ ටිකක් අර වැඩිපුර මේ අධ්‍යාත්මික පැත්තේ දේවල් ටිකක් ගවේෂණය කරමින් යනවා. ඒකට හේතුව තමයි මට මේ බෲස් ලිප්ටන්ගේ පොත ටිකක් තදින් වැදුනා. <laughs> ඒක හරි රසවත් කතාවක් මම දැනගෙන හිටියන සාලිය මේ පොත කියනවා. අපේ කාලෙත් පොඩ්ඩක් ඉවර වෙනවා. සාලිය මට කියන්න අමතු වුණා. ඊට පස්සේ අපේ මිතුරු මිත්‍රයන්ට සාලිය මේ ගේ භූමිකාවන් කීපයක් යනකොට ඔහු එක අර්ථයකින් අද යෝග ආචාර්යවරයෙක් යෝග ගුරුවරයෙක් යෝග මේ මඟ පෙන්වන්නේ සා වෙනත් වෙනත් ආකාරයේ කලා ශාස්ත්‍රය තුලත් තරුණ අයට මඟ පෙන්වන ගුරුවරේ. ඉතින් මේ මම හිතුවා සාලි අපි කතා කරපේක ඇතුළේ දැන් අපි හිව්වොත් හම්බෙන්නේ මහගමසේකර වගේ තව චරිත කිහිපයක් හිටියා අපි හරි ප්‍රබල සුනිල් සාන්ත ওই පැත්තෙන් මතුවෙච්ච ඉතාම ප්‍රබලම චරිතයක් කියලා මම හිතන්නේ මේ අභ්‍යන්තරික වශයෙන් අර කියන දේ කරන දේ අතර ගැප් එක හොද්දටම අඩු වගේ කෙනෙක්. එහෙම අය දැන් රුසියාවේ තිබෙච්ච එකේ එහෙම අය ඒ යුගයක විශාල වශයෙන් හිටියා කලාකරු කියලා හිටපු අයන් කියන දේ කරන අතර දේ අතර ඒගොල්ලන්ගේ මෙහෙම ගැප් එකක් තිබුණේ නැහැ. අපේ තිබුණ හැමදේසම මේ ප්‍රශ්නේ. දැන් තෝල්ස්තෝයි ඔබ කියපු එක අවස්ථාවකදී එයා විශ්වාස කරනවා යා ඊටාම ප්‍රභු ප්‍රභු චරිතයක්නේ ශාලා ධනධාන්‍ය තිබෙච්ච ප්‍රභු චරිතයක්. එතකොට එයා මේ පීටර්ස්බර්ග් නගරේ දාලා එනවා යස්නෑ ඵල යනකොට එයා ගම්පලාතට මොකද එයා විශ්වාස කරන්න පටන් ගන්නවා ගමේ තමයි පැරණි ආධ්‍යාත්මික වටිනාකම් සහ ඒ සමාජ සැකසුම් තියෙන්නේ කියලා. අර අර පස්සේ අවුල් වෙන සවියත් කියන එක. ඒතර ඒ නිසා ඒක දාලා මෙහාට එනවා. ඇවිල්ලා ගමේ මිනිස්සුෙක් විදිහට ජීවත් වෙනවා. දැන් අපි ඉන්නවනේ ගම හොඳයි කියන අය නගරේ ඉඳගෙන කවදාවත් ගමට යන්නේ නැහැ කියලා ගමේ ජීවත් වෙන්නේ නැහැ. අපි කියන්නේ ගා අපි කරන්නේ ගා. ඉතින් මම කියන්නේ මෙන්න මේ දෙබිඩි බව අපේ චරිතවල විශාල වශයෙන් තියෙන හැබැයි එහෙම නොවිච්ච චරිත හිටියන. ඉතින් එහෙම ඒකත් අපි බලන්න වටිනවා අපේ තරුණ මිතුරන්ට අපිට කියන්න. අපේ කාලය මම හිතන්නේ සම්පූර්ණයෙන් අද ගෙවිලා ඉවරයි. කාලය ඉවරයි. නිශාන්ති හර්ෂචන්ද්‍ර අපිට අද තාක්ෂණයෙන් සහයෝගය දුන්නා. අපි සාලිය අපිට ආයුබෝවන් කියන වෙලාව ඉතින් අපි ආයුබෝවන් කියනවා. ආයුබෝවන් සල්ලි. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක